මේ බද්ධ ඉවත් කිරීම නිසා ඒ ගොවියෝ විශාල අසරණතාවකට පත් වෙලා තියෙනවා. විශේෂ සඳහන් කරන්න ඕන පෞගිය මැතිවරණයේදී විශාල මේ මේ පවතින ආණ්ඩුවට විශාල ජයග්‍රහණ සඳහා කැපවුණු ජනතාවක් ඉන්නේ එක පැත්තකින් දේශපාලන වශයෙන් නමුත් අපි පාරිභෝගික ආරක්ෂා කරගන්නත් ඕන ගොවි ආරක්ෂා කරගන්නත් ඕන මේක තුලනාත්මකව ගෙනියා යුතු වෙනවා කෙසේ නමුත් මේ බදු කිරීම නිසා අද නෝල්ඩේ ගොවියත් දඹුල්ලේ ගොවියත් විශාල අසරණතාවකට පත් වෙනවා දැන් මේ වෙලාවේ ගොවියන්ගේ භෝග ගැලවෙන වෙලාව ගැලවෙන වෙලාවේදී මේක දුනොත් ගොවියන් අසරණ භාවයෙන් අසරණ භාවයට පත් වෙනවා ඒ නිසා තුලනාත්මක විදියට ගෙනියෑම සඳහා අවශ්‍ය කටයුතු කිරීම රජයේ වගකීමක් විසින් රජයෙන් ඉල්ලීමක් කරනවා මහජන නියෝජිතෙක් හැටියට නුවරළි ජීවත් වෙන පුරවැසියෙක් හැටියටත් මම මේ ගැන මතක් කරලා තියෙනවා රජයට